අපි එතකොට සංසාරයේ දන්දුන්න අඩුහින්දමද අපිට මෙච්චර නොලැබිලා තියෙන්නේ. වෙනති ඒකට හේතු දෙකක් තියෙනවා. දන්දුන්න අඩුනාම නෙමෙයි අපිත් දන් දීල තියෙනවා. මහත් වූ දනස්කන්දයක් ලබන්ඩ තරං සසර පින් තියෙනවා. නමුත් නොලැබුණේ මේවාගේ රටක ඉපදිච්ච නිසාද නෑ ලෝකෙ උපදිනවනං මිනිසුන් අතර උපදින්ට තියෙන හොඳම රටේ තමයි ඉපදිලා තියෙන්නේ. ඒක භාගිතුන් වහන්සේ ධාතුන් වහන්සේලා අපි කෙරෙහි අනුකම්පාවෙන් අදිෂ්ඨාන කරපු හැටි ඒ අදිෂ්ඨානයේ තියෙන අනන්ත බව සාකච්ඡා කරනකොට මේ රටේ ඉපදිච්ච එක කොච්චර වටිනවද කියන කාරණාව ටිකක් කෙටියෙන් සාකච්ඡා කරලා තියෙනවා. මිනිස්යන් අතර උපදිනවා නම් උපදින්න ඕන හොඳම තැන තමයි අපි ඉපදිලා තියෙන්නේ. පින්නතුනි අපිට මෙහෙම වුණේ අපි සංසාරේ කරපු පින් හුඟා කැප කළා සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න. මේ සම්මා දිට්ඨික කියන තැන ලබන්න තමයි පෙර පින් හුඟක් වියදම් කරලා තියෙන්නේ. ඒ හින්දා සැප විඳින්න මහ භෝගස්කන්ධ ලබන්න විපාක දෙන්න තිබිච්ච කුසලය වැය වෙලා තියෙනවා සම්මා දිට්ඨික ජීවිතේ වෙනුවෙන්. ඒ නිසා අපිට සම්මාදිට්ඨික බව ලැබුණා. මහා බෝගස්කන්ධ ලැබිලා නැහැ. නමුත් සම්මාදිට්ඨික වෙච්ච නිසා කර්මයයි කර්මඵලයයි දැනගෙන මනාව පින්කම් කරලා අවුරුදු 100ක් විතර සමහර වෙලාවට කාලා බීලා ජීවත් වෙනවා අනුන්ට අතපාන්නේ නැහැ. පින්කම් දහම් කරගන්නවා නැත්තේම නෑ අපිට. නමුත් සාමාන්‍ය විදිහට අවුරුදු 100ක් සමහරලාට උපරිමයක් ජීවත් වෙලා මැරිල ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගනන් වචනයෙන් කියලා ඉවර කරන්න බැරි තරං සැපයක් විඳිනවා. ඒ සම්මා දිට්ටික බවේ ලාභය. මිත්‍යාදෘෂ්ටික වෙලා මහාදනස්කන්ධයක් ලබල ඉපදිලා අවුරුදු සීයක් විතර සැපවිඳලා මැරිල ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක්විඳිනවා. දෙගොල්ලගේ වෙනස අපේ අයට වැටහුණාද ඒ අය අවුරුදු 100ක් විතර සැප විඳලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳිනවා. අපි සමහරට අවුරුදු 60 70ක් 80ක් 100ක් සාමාන්‍ය විදිහට ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් සැප විඳිනවා. සම්මා දිට්ඨිකව පින්කම් කරගත්ත නිසා.